එනිසා හැම දිනාම ඊ타මත්ම වමනාවෙන් ඊ타මත්ම ඕනෑකමින් මේ දේශනාව ශ්‍රවණය කරන්ට කියලා මතක් කරනවා. අද මේ පෙන්න දේශනාව තුළින් තමන් ලැබපු මනුස්ස ජීවිතයේ බුද්ධෝත්පාද කාලයේ ක්ෂණක් සම්පත්තිය හිස් නොවන ඉතාමත් වටිනා ඥාන දර්ශනයක් ලැබෙන සසර දුක්ගිනි නිවීමට ඒකාන්තයෙන්ම හේතු භූත වෙන හේතු පාදක වෙන වටිනා දහම් පරයයක් කියලා දෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයේ තුල ඊ타ත්ම සුවිශේෂී අර්ථයක් පිළිබිඹු කරන මේ දේශනාව ඕනෑ කමින් ශ්‍රවණය කරන්ට කියලා නැවතත් මතක් කරනවා. පින්වතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා උදේස්ත ගාමිනී ප්‍රඥාය සමන්නාගතෝ අරියය නිබ්බේතිකාය සම්මා දුක්ඛය ගාමිනිය. අරියය කියලා කියන්නේ ආර්යෝ නැත්තම් ඊටමත් උතුම් වූ නිබ්බේතිකාය සසර කලකිරීම පිණිස දුකේ කලකිරීම පිණිස පවතින සම්මා දුක්ඛය ගාමිනිය මනාව දුක් ගෙවීමට යන ස්කන්ධයන්ගේ උදේවැය දන්නා නුවණින් යුක්ත වෙන්න කියලා. පින්වතුනි අපි ස්කන්ධයන්ගේ උදේවැය දන්නා නුවණින් යුක්ත වෙනකොට ඒ නුවණ තුල තියෙනවා ආර්ය වූ ඒ කියන්නේ ඊ타මත්ම උතුම් නිබ්බේධිකාය එතන කලකිරීම පිණිස පවතන දුකේ කලකිරීම පිණිස පවතන සම්මා දුක්ඛ කයගාමිය මනාව දුක් ගෙවීමට යන උද්‍යත්ත ගාමිනී ප්‍රඥාය ස්කන්ධයන්ගේ උදේවැය දන්නා ප්‍රඥාව කියලා එතකොට මේ ස්කන්ධයන්ගේ උදේවැය දන්නා ප්‍රඥාව කියන එක මාර්ගය මාර්ගය කියන එක හැම වෙලාවෙම තියෙන්නේ නිරෝ චතුරාර්ය සත්‍යයේ බලාගෙන නැත්නම් චතුරාර්ය සත්‍යයේ අවබෝධය ආපු අර්ථය මම ඔයගලන්ට මෙහෙම ගත්තොත් මම ආපහු එනම් බ්‍රේන්දම් පොඩ්ඩක් කාරණා මතක් කරන්නද මේ අර්ථය හරි අපි ඒ කියන්නේ පටිච්ච සමුප්පාද ධර්මයේ ගවේෂණය කළාම පටිච්ච සමුප්පාද ධර්මයේ සම්මර්ෂණය කළාම පටිච්ච සමුප්පාද ධර්මයේ සම්මර්ෂණය කිරීමේ අර්ථය තමයි චතුරාර්ය සත්‍ය අවබෝධය. චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධයේ ප්‍රතිඵලය තමයි මාර්ගය. මාර්ගයේ ප්‍රතිඵලය තමයි ඵලය. ඵලයේ ප්‍රතිඵලය තමයි සියලු දුකේ නිවීම නැත මේ නිවන. එතකොට අපි පටිච්චසමුපාදය මම ගොඩාක් කතා කරන්න කියන්නේ අවශ්‍යම ටිකෙන් අපි අපි දන්නවා අහලා තියෙන පෙර අවිද්‍යා කර්ම තණ්හා කියන කෙලෙස් ටික හේතුයි ඒ හින්දා අපේ මේ නාමකයයි රූපකයයි දෙක හැදිලා තියෙනවා විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියලා කියන තැනක විපාක ස්කන්ධ ටික හරි. එතකොට අපි උතන මෙහෙම ගමු ඒ විපාක ස්කන්ධ ටික කියලා කියන්නේ ඇහැ හැදිලා ඇහැට රූපයක් ගැටිලා ඊට අනුව හිත චක්කු විඥානේ ඉපදිලා ඒ ස්පර්ශය නිසා රූපයක් විඳිනවා හඳුනනවා හිතනවා කියන ධර්මතා ටික ඇති වුණා කියන තැන දක්වාම පුරාණ කර්මයෙන් යුක්ත විපාකයි. අපිට යමක් පෙනිලා ඒ ඒ පෙනෙනවා කියන තැන දක්වා ගත්තාම ඔතෙන්ට තව පැත්තකින් නාම රූපයි කියලා කියනවා. එතකොට එතන නාම තව මම ඔයගලන්ට හොඳ පොයින්ට් එකක් දෙන්නම්. පොයින්ට් එකක් කියලා කියන්නේ යම් තැනක මේක පුළුවන් වෙයිද නැහැ බලන්න. අභිධර්මයේ තියෙන කරුණු වලින් තමයි මේ කතා කරන්න වෙන්නේ. නමුත් ඒක අපි ජීවිතෙන් ගන්නකොට අපිට එච්චර මහන්සියක් වෙසක් ඉන්නේ නැහැ. යම් තැනක යම් අවස්ථාවක විඥානයේ පස්ස සංපයුක්තව තිබුණාම එතන නාම රූප ධර්මයක් තියෙනවා කියන එක තමයි ගම්ම්‍ය වෙන්නේ. මම ඒක තේරුම් දෙන්නම් ඕගලන්ට. ඒ කියන්නේ අපි කියමු චක්කුම් පටිච්ච රූපේච උප්පදි චක්කු විඤ්ඤාණ තින්න සංගති පස්සෝ කියන තැනදී ඇහත් රූපය තියෙන තැනට චක්කු විඤ්ඤාණය එකද බැසගෙන ස්පර්ශය කියන එක ඇති වුණා කියන්නකෝ. ඒ ස්පර්ශය කියන එක චක්කු විඤ්ඤාණය එතෙන්ට බැසගත්තේම ස්පර්ශය නිසා අරමුණ විඳිනවා හඳුනනවා හිතනවා කියන නාම ධර්ම ටික ඇතිකරණ්ඩයි. එතකොට චක්කු විඥාණය ස්පර්ශ පැත්තට නැමිලා තිබ්බහම නාම ධර්ම ටික ඇති කරනවා කියන එකට යෙදිලා හින්දා ඒ හිතෙන් කිසිම දෙයක් දැනගන්න බෑ ඒ හිතෙන් කිසි දෙයක් දැනගන්න මේ රූපයේ තියෙන තැනක නාම ධර්ම ටික සම්පූර්ණ කරන්න තමයි මේ හිත යෙදිලා වැය වෙලා ඉපදිලා තියෙන්නේ එතකොට නාම රූපයි යන ගණයට යනවා විඥානයේ තිබුණට විඥානයේ කෘත්‍ය නාම ධර්ම ටික හදන එකයි මෙතනදී ඒ හින්දා නාම රූපය යන ගණයට යනවා තේරෙන්නේ අපිට යමක් පේන තැනක නාම රූප දෙකක් තියෙන්නේ කියලා පුරාණ විපාකෙන් හටගත්ත නාම රූප දෙක අච්චේජ්ජි තන්නං ඉද නාම රූපේ මේ නාම රූප දෙකේ තණ්හාව හිඳින්ට කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වන තැන ස්කන්ධ වශයෙන් ගත්තාම පංචකයම තියෙනවා නමුත් එතන කෘත්‍ය වෙලා තියෙන්නේ නැත්තම් තියෙන්නේ ඈත් රූපයක් දෙක රූපය ස්පර්ශයෙන් හටගත්ත වේදනා සංඥා චේතනා කියන නාම ටික මේ නාම රූප කියන ධර්මතා දෙක ඒ චක්කු විඥානයේ ඇහත් රූපයක් කියන තැනට බැසගෙන ස්පර්ශය හදලා ස්පර්ශයෙන් මේ නාම ධර්ම ටික උපදවන්නයි මේ චක්කු විඥානය හදලා තින්නේ එයාගේ කෘත්‍යය. තේරුණාද? ඒකයි විඥානයක් ඕනම වෙලාවක පස්ස සම්පයුක්තව තියෙනකොට පස්ස සම්පයුක්තව කියලා කියන්නේ ස්පර්ශය කියන තැනට විඥානය පෙන්වන අවස්ථාවේදී දකින්න ඕනේ කිසිම වෙලාවක විඥානන ලක්ෂණ දැනගැනීමේ ලක්ෂණයක් ඒ හිතට නැහැ. ඒ හිත නාම ධර්ම ටික හදනවා කියන එකට වැය වෙලා. සෝතම් පටිච්ච සද්දේච උප්පජ්ජති සෝත විඥාන තින්න සංගති පස්සෝ ඒ වගේම මනෝ පටිච්ච ධම්මේච උපජ්ජති මනෝ විඥානං තින්න සංගති පස්සෝ කියනකොට මනෝ කියන කොටත් එහෙමයි. ඒ ඒ මනෝ විඥාණයට යම දැනගන්න බෑ. තේරෙනා නේද? හරි. ඔන්න දැන් අපිට යමක් පේනවා, යම් ශබ්දයක් ඇහෙනවා, ගඳ සුවඳක් දැනෙනවා, රසක් දැනෙනවා, කයට ස්පර්ශයක් දැනෙනවා මොනවා හරි සිහි කරනවා කියන තැනක තියෙන්නේ නාම රූපයි යන ගණිත යනවා. හැබැයි ස්කන්ධ වශයෙන් පංචකයක්ම තියෙනවා පුරාණ කර්මෙන් හටගත්ත ටික. තේරුණා නේද? හරි. ඔන්න පටිච්ච සමුපාදයේ අවිද්‍යා සංකාර විඥාන නාම රූප තරාදන පස්ස වේදනා කියන අංග ටික ඔක්කොම උතෙන්ට නෝර පිළිලා. හරිනේ? හරි. ඊට පස්සේ මේ පුරාණ කර්මෙන් හටගත්ත විපාක ස්කන්ධ ටිකේ ස්වභාවය තමයි හරියට නිවෙන්න ඕන්න මෙන්න කියලා තියෙන පහනක් වගේ. මේ විපාක ස්කන්ධ ටික පුරාණ කර්මයට හටගත්ත පුරාණ කර්මයේ ශේෂම වෙච්ච අවස්ථාව. දැන් මේ ප්‍රත්‍යයෙන් හටගෙන තියෙන ප්‍රත්‍ය නැති වෙනකොටම නැති වෙනව මිසක ඉන්න හෝ තියෙන්න පුළුවන් කමක් නැහැ යාට තේරුණාද? හරි. එතකොට නිවෙන්න ඔන්න මෙන්න කියලා තියෙන පහනක් වගේ. නිවෙන්න ඔන්න මෙන්න කියලා තියෙන පහනකට යම් පුද්ගලයෙක් යම් පුරුෂයෙක් අලුතෙන් තෙළු ඉතිරේ දැම්මොත් මොකක් වෙයිද? නිවෙනවද පහන? ආය දැල් වෙනව හොඳට දැල් වෙනව නේද? හරි. ඒ වගේ බුදුහාමුදුරු දේශනා කරනවා මේ පුරාණ කර්මයට හටගත්ත මේ විපාක ස්කන්ධ ටිකට අද අලුතෙන් තෙලීතිරි කෙනෙක් දානවා වගේ නිවෙන්න යන පහනකට අද ඒ පෙනෙන ඇහෙන තැන මං කිව්ව නාම රූප දෙකක් නැත්නම් ස්කන්ධ පංච උපාදාන ස්කන්ධයක් කියලා. ඒකට අද චන්ද රාගයේ තිබුණු තණ්හා උපාදාන තිබුණොත් මේ ස්කන්ධ ටික නිරුද්ධ වෙනවා කියන එක වෙන්නේ නැහැ. නිරුද්ධ කියන නිවෙන්නේ නැහැ. ඒ වෙනුවට දැල් වෙනවා වගේ තමයි භවය හැදෙනවා. දැන් තණ්හා උපාදාන තිබුණොත් දැකපු දේ දැකීමෙන් පස්සේ නිරුද්ධයි අහපු දේ ඇහිමෙන් පස්සේ නිරුද්ධයි කියලා අපිට නිරුද්ධ වෙන බව පේන්නේ ඒක නිවෙන්නේ නැහැ. ඒ ස්කන්ධ ටිකේ දුක නිවෙන්නේ දැල් වෙනවා පහන තෙලු ඉතිරේ දැම්මහම වගේ ඒ දුක ඒ තණ්හා උපාදාන කියන දේ කෙලෙසේ ඇසුරු වෙලා තිබුණොත් ඇසුරු කරගෙන තිබුණොත් මේ විපාක ස්කන්ධ ටික අරඹය දැන් තණ්හා උපාදාන තිබුණොත් භවය හැදි වෙනවා කියලා කියන්නේ නිවෙන්න යන පහන තෙලිවිතරදම ආපහු දැල් වෙනවා වගේ හොඳට ප්‍රාණවත් වුණා වගේ මේ වි පුරාණ කර්මයෙන් හටගත්තු විපාක ටික නිරුද්ධ වෙනවා පේන්නේ දැල් වෙනවා නැත්තම් ඇත්තිකමම එළබ සිටිනවා දැකලා අහකට යනකොට දැකපු දේ තියෙනවමයි අහපු දේ තියෙනවමයි වගේ ඇතිකමටම පෙනෙන එකට තමයි භවය කියලා කියන්නේ. ඒ භවය හැදෙන්න හේතුව තමයි පෙනෙන ඇහෙන දේ තණ්හා උපාදාන වශයෙන් බැසගෙන ගිලගෙන ඒව ඇසුරු කරගෙන හිටපු කම. තේරුණා නේද? ඔව් ඊට පස්සේ පෙන්නනවා භවපච්චයා ජාති ජරා මරණ කියලා ඒ වගේ දකින අහන දේවල් ඔක්කොම ඔක්කොම දැල් වෙනකොට ඇතිකමට දකිනහන දේවල් ඔක්කොම ඇතිකමට ඇතිකමට එකතු වෙනකොට ඉබේම ලෝකයක් හැදිලා ඇති අම්මා තාත්තා දුව පුතා එතකොට ගෙවල් දොරවල් ඉස්කෝල ඉස්පිරිතාල ඔක්කොම තියෙනවා වගේ වෙයි එතකොට ඉපදීම ලෙඩවීම මහලු බව මරණය කියන එක පෙනේ තේරෙනවද ඔන්න මේ පටිච්ච සමුප්පාද ධර්මයේ එනකොට මේ විදිහට බලනකොට ඒකෙන් අන්තිමට පෙන්නවා පුරාණ කර්මෙන් හටගත්ත විපාක ටිකට ඔන්න දැන් චතුරාර්ය සත්‍ය පටන් ගන්නවා. හරිද? අද තණ්හා උපාදාන කියන කෙලෙස්යේ තිබුණොත් මේ දුක නිරුද්ධ වෙන්න නිවෙන්න ඕන්න මෙන්න කියලා තිබුණු පහනට දැන් තෙලුත් විරෙද්දම තාය දැල් වෙනවා වගේ. ප්‍රත්‍ය නිසා හටගත් ස්කන්ධ ටික ප්‍රත්‍ය නිරුද්ධින් නිරුද්ධ වෙන්න තිබුණු ස්කන්ධ ටිකට ඔන්න දැන් චතුරාර්ය සත්‍ය පටන් ගන්න දැන් වර්තමානයේක තණ්හා උපාදාන කියන කෙලෙසිය තිබුණොත් ඇති වුණොත් මේ ස්කන්ධ ටික නිවෙන්නේ ආපහු දැල් වෙනවා වගේ තමයි භවය හැදෙනවා ඔන්න තණ්හා උපාදාන භව කියලා කිව්වේ හේතු ටික වර්තමාන සමුදය එහෙම භවය හැදුනහම ලෝකෙ හැදුනහම ජාති ජරා මරණ දුක පෙනේ දුක්ඛ සත්‍යය. එතකොට පටිච්චසමුපාදයේ ගවේෂණය කරනකොට පුරාණ කර්මයට හටගත්තු විපාක ටික අරබේ වර්තමාන තණ්හාව නිසා නැවතත් ඒක ඇති බවට පත් කරගෙන දුක් විඳින හැටි පෙන්වනවා දුකයි දුකට හේතුවයි දෙක පෙන්වනවා. තේරුණා නේද? පටිච්ච සමුපාද ගවේෂණය කරනකොට මේ චතුරාර්ය සත්‍යයේ අර්ථය මතුවෙන හැටි මම මේ පෙන්වන්නේ. ඊට පස්සේ ඊට පස්සේ දැන් ඔය අපි පොත්පත් බුදුරජාන් වහන්සේ දේශනා කරපු දේ පොඩ්ඩකින් පැත්තකට තබමු. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි නුඹල මං කිව්වටවත් අහන්න එපා. නුඹලට පෙනෙනෝ නුඹලටම පෙනෙනවා නම් තේරුම් ගන්නilla පිළිගන්නilla කියන වචනයක් පෙන්නනෝනේ. මේ එතකොට මොකද ශ්‍රද්ධාව කියලා කියන්නේ එහි කියලා පිළිගන්න එක නෙමෙයි. විමසලා ඒක ඇත්තටම තේරෙනවා පිළිගන්න එකට තමයි බුදුරජාණන් වහන්සේ ගොඩක් කැමති. එතකොට හරි. අපිම මේ ටික පොඩ්ඩක් බලමු. අද සසර ඕනෑම තැනක නැවත ඉපදෙන්න පුළුවන් පැවැත්මක් ඇති අය නෙමේද අපි? එතකොට මේ ජීවිතේමත් ඇහැ කන දිව නාසය ශරීරයේ නොයෙක් නොයෙක් අරමුණු වල නැවත තව තව ඉපදෙන්න පුළුවන්කම තියන අය නෙමේද අපි? එතකොට අපි ලෙඩ වෙන, මහලු වෙන, මරණයටපත් වෙන නිന്ദා, පහස, අනුම් බැනුම් අහන්න පුළුවන් ස්වභාවයෙන් යුක්ත අය නෙමෙයිද අපි? ඒ කියන්නේ අද මේ සියලුම දුකෙන් යුක්ත වෙච්ච අය නේද අපි? හරි. හොඳට බලන්න අපිට මේ දුක් විඳින්ද අම්මා මැරිලා දුක තාත්තා මැරිලා නැත්නම් දරුවා මැරිලා දරුවා කියන දේ අහන්න නැතිකම නිසා බලා මේ වගේ යම් දුකක් විඳිනවා නම් මේ සියලු දුක් ටික අපිට හම්බ වෙන්නේ ඒ දුක් විඳින තමනුත් ඉන්න හින්දා Tamanට දුක් විඳින්න තව දකින අහන පැත්තේ තව අරමුණු ඔක්කොම තියෙන හින්දා ලෝකයක් තියෙන හින්දා නේද කියලා බලන්න. ඔව් දකින අහන දේවල් ඇතිකමට එකතු වෙලා නෙමෙයිද බලන්න අපිට මේ දුක් විඳින්න පුළුවන් ශේත්‍රය හැදිලා තියෙන අදම. හරි. එතකොට බැරි වෙලා දකින දේ දැකීමෙන් පස්සේ අහන දේ ඇහිමෙන් පස්සේ නිරුද්ධ වුණොත් නිකමට හිතන්ද මම මෙතන ඉන්නකොට මට කුස්සිය පැත්තවත් තියෙනවා නැත්නම් එහා කාමරේ තියෙනවා කියන එකවත් හිතින්නේ නැහැ. එතකොට ඔන්න බුදුහාමුදුර පෙන්නවා භවය කියලා කියන්නේ මේ දුක් විඳින්න හේතුව දකින අහන දැනෙන මේ ස්කන්ධ ටික උපචය වෙනවා. ඔකට කියන්නේ ඇතිකමට රැස් වෙන කම හින්දායි. භවය නිසායි කියලා පෙන්වුවා. බලන්න ඒක ඇත්ත නෙමෙයිද කියලා. ඊට පස්සේ ඒකට හේතුව බුදුහාමුදුරුවෝ පෙන්වුවා තණ්හා උපාදාන භව කියලා. පුරාණ කර්මයට හටගත්ත පෙනෙන ඇහෙන ස්කන්ධ ටිකේ ටිකේ අද දවසේදී තණ්හා උපාදාන වශයෙන් ඇසුරු කරන එකයි කියලා පෙන්වනවා. ඔය තණ්හා උපාදාන කියන වචනය ටික අපි කාල වේලා අරගෙන හරි පොඩ්ඩක් ඉගෙන ගමු. එතනදී අපි යම් වස්තුවකට ගොඩාක් දැකපු වස්තුවකට හෝ දරුවෙකුට හෝ කෙනෙකුට ආස වෙනවා මගේ දරුවා නැත්තම් මගේ ඉඩම මගේ වත්ත කියලා දැඩිව ගන්නවා කියන තැන ගන්ඳ ඕක තණ්හා උපාදානයන්ගේ රළුම තැන. ඕකේ ඇවිල්ලා සියුම් ස්වභාවයට ගත්තාම අජ්ජෝ සහය තිත්‍යති. ඒ කියන්නේ ඇහැ රූප චක්කු විඤ්ඤාණ නැත්නම් මේ ස්කන්ධ පංචකයට දැස ගන්නකම ඔක්කාන්ති නාම රූපං. එහෙම නැතිනම් උපගමනං උපාදාන නැවත ඒ පැත්තට යන එක. තව පැත්තකින් ගත්තොත් මේ පෙනෙනවා කියන ස්කන්ධ පංචකය ඇසුරු කරගෙන ජීවත් වෙනකම ඒ තුල මගේ ක්‍රියාකාරකම් පවත්වනකම ඒ මගේ පැවැත්මට හේතුව මට පවතින්න පුළුවන් මෙන්න මේ පෙනෙනවා කියන දේත් එකයි කියනකම තමයි මට පෙනෙන දේ අහුවෙන්න අහුවෙලා තියනවා කියන හේතුව මට පෙනේ මගේ පැවැත්ම අද දවසේදී අහු මගේ පැවැත්ම හැදිලා තියෙන්නේ මම ජීවත් වෙන්නේ පෙනෙන ඇහෙන දේ තුල පෙනෙන ඇහෙන දේට හිතින් කීින් කිරින් කරමින් ඒව තුල වාසය කරමිනුයි කියන කාරණාව කියන තැනට යනවා මොකද උපාදාන කියන්නේ මේවා ඇසුරු කරගෙන පවතිනවා අපි කියමු ගඟ අපි ගිය නැවක් කැඩිලා මුහුදට වැටෙනවා වැටෙනකොටම ළඟ තිබුණු ලී කොටේක අපි එල්ලුණා දැන් ලී කොටේ උපාදාන කරගෙන ඉන්නේ අල්ලගෙන ඉන්නේ ලී කොටේ අල්ලගෙන ඉන්නකම් ඒක තුල වාසය කරනකම් අපි වැටෙන්නේ නැහැ කොහටද? මූදට. මූදට නොවේටි මූදට නොවැටි අපිව දරාගෙන අපිව උපාදාන කරගෙන ඉන්නේ ලී කොටේ. අන්නේ ඒ වගේ මේ ස්කන්ධ ටික උපාදාන නොවුනොත් අපිව වැටෙන්නේ නිවනට. නමුත් නිවනටපත් වෙන්නේ නැතුව අපිව අල්ලගෙන ඉන්නේ අපිට පවතින්න පුළුවන්කම තියෙන්නේ මේ ස්කන්ධ පංචකේ. තේරෙනව නේද? ඒ කියන්නේ එතකොට ගත්තාම මේ පෙනෙන ඇහෙන දෙයට අපි නිකන් කැමැත්තකින් කියන තැන විතරක් නෙමෙයි ඒ ටික අපිට වාසය ඒ ටික නැතුව ජීවත් වෙන්න බෑ. ඔය ටිකේ අපේ පැවැත්ම හැදිලා තියෙන්නේ කියන තැනට ගත්තාම ඔකට කියනවා උපාදාන සහිතව වාසය කරනවා කියලා. අන්න ඒ විදිහට ඉන්නේ හිඳයි තව පැත්තකින් ගත්තොත් පෙනෙන ඇහෙනදී අපිට ඇත්තක් වෙච්ච හිඳයි. ඇත්ත වෙලා හිඳයි. කණ්ණාඩියට වැටෙන ඡායාව ඇත්ත වෙලා හිඳයි තිරසංගත සතාට ආපහු යනකොට නැති වෙන්නේ නැතුව තියනවා වගේ වෙන්නේ. අපිට කණ්ණාඩියට වැටෙන ඡායාව ඇත්ත වෙලා නැතුව ඒක තුල ජීවත් වෙන්නේ නැතුව ඒක පිටතින් තියෙන දෙයක ඡායාවක් වෙන්න කියන තැනක ඉන්න හිඳයි අපිට ඒක නැති වෙනා පේන්නේ. ඒ වගේ නමුත් මේ පෙනෙන දේ ඇත්ත වෙච්ච කමමයි අපිට උපාදානය කියන තැනකට ගැඹුරට යනකොට යනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ දකින අහන දේ ඇතිකමට එකතු වෙලා උඹලට දුක් විඳින්න උනේ මේ ස්පර්ශ ආයතන හයේ වාසය කරන හිඳයි කියන ගත්තාම. ඒව ඇසුරු කරගෙන ජීවත් වෙන හිඳයි කියලා පෙන්වනවා. තණ්හා උපාදාන කියලා කියන්නේ ඒව අත් නොහැර වාසය කරන කමක්. අපි යමක් අත නොහැර පවතිනවා නම් ඒ අත්හරින්නේ නැතිකමටම කියනවා තණ්හාව කියලා. තණ්හාව නැහැ කියන්නේ අපි අතහැරලා යනවා. නමුත් අතහැරලා යන්න නොවන කමමයි තණ්හාව. තණ්හාවේ කෘත්‍ය තමයි ඒව ඇසුරු කරගෙන වාසය කරන කම. ඔන්න ওই ටික පෙන්නවා. මේ දකින්හන දේවල් ඇතිකමට ඉතුරු උනේ තණ්හා උපාදානයි කියලා පෙන්නවා. ඊට පස්සේ තණ්හා උපාදාන කොහෙද තියෙන්නේ? පුරාණ කර්මයට අටගත විපාක ස්කන්ධ ටිකේ. පුරාණ කර්මයට අටගත විපාක ස්කන්ධ ටික කොහෙන්ද? දෙවියෙක් මැව්වද ප්‍රඥෙක් මැව්වද අහසින් වැටුන නෑ. පෙර අවිද්‍යා කර්ම. කියලා මේකට හොඳට ලිපිනේම අරගෙන දෙනවා. පෙර අවිද්‍යා කර්මයට විපාක ස්කන්ධ ටික හැදුනා. ඒකට අද බැසගෙන ජීවත් වෙන හින්දා ඒව නියුනේ නෑ දකින අහන හැම දෙයක්ම ඇතිකමට ඇතිකමට ඇතිකමට එකතු වෙලා ලෝකයක් හැදුනා ඒ හින්දා ඔයගොල්ලෝ දුක් විඳිනවා කියලා පෙන්වනවා. පෙන්නලා බුදුරජාණන් වහන්සේ පෙන්වන පුරාණ කර්මයට හටගත්ත මේ විපාක ටිකේ තණ්හා උපාදාන වශයෙන් නොගත්තොත් තණ්හාව නැති වුණොත් උපාදාන වශයෙන් නොගත්තොත් උපාදාන වශයෙන් නොගන්න එකට කියන වචනයක් මොකක්ද දන්නවද? අනුපාදා භව කියලා. අනුපාදා කියලා කියනවා අනුපාදා කියලා කියන්නේ උපාදාන කරගෙන නැහැ. තේරෙන ඇහෙනවද? එතකොට මේ මේ චතුරාර්ය සත්‍ය මේක තේරුම් ගත්තම ඕගොල්ලන්ට ගොඩාක් හොය හොය යන්න ඕනේ අනේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න මොකද්ද කරන්න ඕනේ කරන්න ඕනේ කියලා හොඳට පිළිසිදුව තියෙනවා මේක. ඊට පස්සේ ඔන්න තණ්හා උපාදාන වශයෙන් මේ ස්කන්ධ පංචකය ඇසුරු නොකොළොත් තණ්හා උපාදාන වශයෙන් නොගන්න කියනකොට අනුපාදා බව අපි අනුපාදා පරිනිර්වාණය කියන උපාදාන වශයෙන් නොගෙන මිදිලා හිටියොත් මේ ටිකේ පෙනෙන හැන තුල ජීවත් වෙනවා වාසය කරනවා නෙමෙයි ඒකට බැස ගන්න නැතුව ඒකෙන් මිදිලා හිටියොත් අල්ලා ගන්න නැතුව හිටියොත් ඒකෙන් වෙන් වෙලා හිටියොත් අනුපාදා උපාදාන වශයෙන් නොගෙන මොකද්ද ඇහැ රූපය කන ශබ්දය කියලා මේ ආයතන උපාදාන වශයෙන් නොගෙන ඒකට බැස ගන්නතු ඒකෙ මිදිලා ඉන්න මනසටයි රහතන් වහන්සේ කියලා කියන්නේ. ඒකට කියනවා අනුපාදා පරිනිර්වාණය කියලා. අන්න ඒ වගේ තණ්හා උපාදාන වශයෙන් නැතුව අනුපාදා භවක හිටියොත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ පුරාණ කර්මෙන් හටගත් ස්කන්ධ ටික නිවෙනවා. දැනුම් දැන් තෙලුත් తీරෙත් දැම්මේ නැත්තම් ඒක නිවෙනවා. දැන් තණ්හා උපාදාන නැති වුණොත් පුරාණ කර්මයේ හටගත්ත පෙනෙන ඇහෙනදී නිරුද්ධ වෙනවා කියලා පේනවා. දැල් වෙන්නේ භවය නැහැ. තණ්හා උපාදාන නැතුණු භව නිරෝධෝ භවයේ හිටින්නේ ඒකයි භව නිරෝධයේ නිවනයි කියලා කියන්නේ. මේ දකින අහන දේවල් ඉතුරු වෙන්නේ එහෙම දකින අහන දේවල් ඉතුරු නොවුණු භවය නැත්තම් ජාති ජරා මරණ පෙනෙන්නේ නැහැ. අපිට ඉපදෙන්න ශේත්‍රය ජරා මරණ දුක් විඳින ශේත්‍රයක් පෙනෙයිද? පේන්නේ. එහෙනම් දුක, ජාති, ජරා මරණ දුක නැති වෙන්න නම් අපිට භවය නැති වෙන්න ඕනේ. ඒ කියන්නේ දකින ආහන දේවල් ඇතිකමට එකතු වෙලා ස්කන්ධයන්ගේ පැවැත්මක් ලෝකයක් නැති වෙන්න ඕනේ. ඒක නැති වෙනවා, ඒ දුක නැති වෙනවා තණ්හා උපාදාන කියන මේ කෙලෙසි අයින් කළොත් උපාදාන වශයෙන් නොගෙන නිදිලා හිටියොත් තණ්හාව නැතිකොලොත් Nirodhe සාක්ෂාත් වෙනවා කියලා පෙන්වනවා. ඔන්න දැන් Nirodhayයි මේ මේ තණ්හාවගේ නැති කිරීමෙන් දුකේ Nirodhayත් වෙනවා. තණ්හාව දුක ඇති කරන හේතුවයි කියලා දුකත් දුක ඇතිවීමත් වෙනවා. ඊට පස්සේ පුරාණ කර්මයට හටගත්තු විපාක ටිකේ ඔන්න දැන් Nirodhe පෙන්වනවා තණ්හා උපාදාන දෙක අද නැති කළා පෙනෙනවා පෙනෙන දේ ඇහැට රූපේට කනට සද්දේට අද තණ්හා උපාදාන නැති කළොත් ඒක උපාදාන වශයෙන් නොගෙන නිදිලා හිටියොත් ඒවෙන් අයින් වෙලා හිටියොත් අපේ ක්‍රියාකාරකම් ඒ තුල නොපැවතුනොත් ඒකේ ආනිසංස ටික හැටියට පෙන්වනවා මොකද්ද ඒ පුරාණ කර්ම හටගත් ස්කන්ධ ටික නිරුද්ධ වෙනවා. යම් කිසි සමුදය දම සම්බන්ධ නිරෝධම හටගත් හැම දෙයක්ම නිරුද්ධ වෙනවා කියනක පේනවා. එතකොට ඒ කියන්නේ භව නිරෝධය කියලා එකට කියන්නේ දකින්න අහන දේවල් ඉතුරු වෙන්නේ නැති වෙනවා කියලා පේනවා. භවේ නැති වුණොත් මේ මම කියලාවත් පණවන්න තැනක් හිටින්නේ නැහැ. ඇයි මේ බලන්න මෙහෙම කළා ඇහෙන් බලනකොට අපිට ශරීරය පේනවනේ. ඊගා මොහොතදී පිනුණු දේ ඉතුරු නැතුම නිරුද්ධ වෙනවනම් දැකපු මගේ ශරීරය කියලා නිමිත්තක් හිටින්න පුළුවන්ද? හිටින්නේ දුක් විඳින තමන්ම ඉතුරු වෙන්නේත් නැහැ. මේ සලායතන නිරෝධය කියලා ඔකට කියන්නේ. ස්පර්ශ ආයතන හයේම නිරෝධය සාක්ෂාත් වෙන එකට තමයි හටගත් දේ නිරුද්ධයි කියලා බලන අහන දේ නැති වෙනවා කියන එකට පෙනෙන එකට තමයි භව නිරෝධෝ කියන්නේ. භව නිරෝධෝ භවේ නැති වුනහම භව නිරෝධී නිවන කියන්නේ මේ ඉපදීම පිණිස ජරා මරණ පිණිස දුක පිණිස පවතින නිමිති නැහැ. දුක් නිද වෙන්නේ නැහැ. ඔන්න දැන් Nirodhayat අපි අහගත්තනේ. හරි. ඔන්න බලන්න පටිච්ච සමුප්පාදයේ ගවේෂණය කරනකොට මතුවන අර්ථයක් මොකද්ද? දුක් දුක ඇතිවීම දුක නැතිවීම කියලා. තේරුණානේ? ඊට පස්සේ එහෙනම් Nirodhe කියන එක බලාගෙන වැඩ කටයුතු කරන එක තමයි මාර්ගය කියලා උත්තරයක් එනවා අපිට. ඒ කියන්නේ තණ්හාව උපාදාන වශයෙන් නැතුව ඉන්න එක විතරයි අපිට තියෙන්නේ. ඒක ඉන්නකොට භවය නැතිව දුක නැති වෙනවා කියන එක ඵලයේ සාක්ෂාත් වෙනවා ඉබේම නේද? එහෙනම් මම තණ්හා උපාදාන වශයෙන් ස්කන්ධ ටිකට බැසගෙන ඉන්න එක බැසගෙන ඉන්න එක නැති කළාම මට නිවන සාක්ෂාත් වෙනවා නම් ඒ තණ්හා නිරෝධය සඳහා වැඩපිළිවෙලක් කරන එකට කියනවා දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව කියලා. හරිනේ? හරි. ඔන්න දැන් චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් ඊගාවට ආපු උත්තරේ තමයි මාර්ගය. නිරෝධයට අනුව කටයුතු කරන එක කියලා. නිරෝධය කියනකොට අපි දැක්කා ඒකේ ගැඹුරටම ඒ ඒව ඇසුරු කරගෙන පවතින කම නැතුව අනුපාදා උපාදාන වශයෙන් නොකලා නොගෙන මිදිලා හිටියොත් තමයි මට නිරෝධී සාක්ෂාත් වෙන්නේ කියලා මම දැක්කනේ අපි. එතකොට අනුපාදා බවට මේ ආයතන ටික උපාදාන කරගෙන නොගෙන මිදිලා ඉන්න තැනටයි මම කටයුතු කරන්න ඕනේ කියන තැනක් තමයි ආවේ මාර්ගය හැටියට. අනුපාදා පරිණිරවාණය කියන තැනට යන්න ඕනේ කියන ක්‍රමයටයි මාර්ගය කියලා කිව්වේ. තේරුණා නේද? අනුපාදා පරිණිරවාණ හරි. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ බොහොම කෙටි කළා කැටි කළා එකම එක තැනක් විතරක් පනවනවා මහණෙනි මේ පංච උපාදානස්කන්ධයේ උදේවැය බලන්ඩ උදේවැය බලනකොට පෘථග්ජන පුද්ගලයා උදේවැය බැලුවොත් සෝවාන් වෙනවා සෝවාන් පුද්ගලයා ස්කන්ධයෙන් උදේවැය බැලුවොත් සකදාගාමී වෙනවා සකදාගාමී කෙනා ස්කන්ධයෙන් උදේවැය බැලුවොත් අනාගාමී වෙනවා අනාගාමී කෙනා ස්කන්ධයෙන් උදේවැය බැලුවොත් රහත් වෙනවා රහතන් වහන්සේ ස්කන්ධයෙන් උදේවැය බැලුවොත් ධිට්ඨ ධම්ම සුඛ විහරණය පිණිස පවතිනවා කියලා මේ මුළු සතර මාර්ග සතර ඵලම ලැබෙන ක්‍රමය කැටි කළ කැටි කළ ස්කන්ධ පංචකයේ පංච උපාදාන ස්කන්ධය ඇතිවීම නැතිවීම බලනවා කියන තැනින් අපිට පැනෙවුවා. හරි. එතකොට අපි දැන් ස්කන්ධයන්ගේ උදේවැය බලන්න බලන්න ඕනේ කියන උත්තරයක් ආවේ තණ්හා උපාදාන තිබුණු දුක එනවා. තණ්හා උපාදාන වශයෙන් නොගෙන මිදිලා හිටිය දුක නැති වෙනවා. මේ කියන එහෙනම් මේ මෙන්න මේ ස්කන්ධ ගුදිය බැලුවාම නිවන ලැබෙනවා කියන ක්‍රමයට නම් මට තියෙන්නේ එක දෙයයි. මොකද්ද? පංච උපාදානස්කන්ධයේ ඇතිවීම නැතිවීම නුවණින් බලන් විතරයි ඒක තමයි මාර්ගය. බලනකොට දුක පිරිසිඳ දැකලා පංච උපාදානස්කන්ධය කියන එකේ එක පුරාණ කර්මෙන් හටගත්තු විපාක ටික මෙන්න මේ ටිකයි ඒ තුල තියෙන මෙන්න මෙහෙම ටිකකුයි කියලා ඒ ටිකේ තියෙන ඇත්ත ඇති හැටි පෙන්නනවා. තණ්හා උපාදාන කියන සමුදය කෙලෙසේ ඉබේම ප්‍රහාණය කරනවා. තණ්හා නිරෝධය නිසා දුක්ඛ නිරෝධය ලැබෙනවා දුක් නිවෙනවා කියන එක සාක්ෂාත් කරලා දෙනවා කියන කාරණා තුනම කරනවා මට තියෙන කෙට්ටිම කෙටි වැඩයි ස්කන්ධේ ගුතිය බලන එක විතරයි. අමුතුවෙන් මම සක්කාය දිට්ඨිය මොකද්ද ඒක නැති කරන්න හදන්නේ මොකද්ද ඕග යෝග ග්‍රන්ථ නීවරණ කියන්නේ මොනවද කියලා අමුතුවෙන් හොයන්න ඕනේ ඒවා මාර්ගයේ විසින් නැති කරයි. මාර්ගය කියලා කියන්නේ හැම වෙලාවෙම අපි දන්නවා සම්මාදිට්ඨිය කියලා කියනකොට දුක පිටින් දකිනවා සමුදය දුරු කරනවා නිරෝධය සාක්ෂාත් කරනවා මඟ වඩනවනේ. එතකොට මාර්ගය කියන එකේ කෘත්‍යම හොඳට දකින්ද මාර්ගය කියන එක වඩන්නේ මොකද්ද? දුක පිටින් දකිමින් සමුදය දුරු කරමින් නිරෝධය සාක්ෂාත් කරනවා කියන කාරණාවයි කරන්නේ. ඒව වෙන වෙනම පංච උපාදානස්කන්ධය කියන්නේ මොකද්ද කියලා 아무튼 අපි හොයන්නේ මුකුත් යන්න ඕනේ මේ කිටි ක්‍රමයට. ඊගාවට තණ්හාව කියන්නේ කොහොමද මේ කෙලෙස් කියන්නේ කොහොමද මේවා අයින් කරන්නේ කොහොමද අනේ සක්කාය දිට්ඨිය නැතිව ඉන්නේ කොහොමද ඒක අයින් කරන්නේ කොහොමද සක්කාය කියන්නේ මොකද දිට්ඨිය කියන්නේ මොකද මේ සක්කාය දිට්ඨිය මම මේ කෙටි ක්‍රමයක් ඕගලන්ට කියන්නේ අර විදිහට වෙන්නත් පුළුවන් නමුත් ගමන දිගයි දුරයි ඊට පස්සේ ඌ මේ සමුදය නිරෝධය සාක්ෂාත් කරන්නේ කොහොමද කියලා මහන්සියක් ඕනේ. දැන් මේ උත්තරේට ආවේම අපි දුක දැක්ක දුක ඇතිවීම දැක්ක නැතිවීම දැක්ක උපාදාන වශයෙන් නොගෙන මිදුනහම කියලා උපාදාන වශයෙන් නොගෙන මුදවනවා කියන අර්ථය කරනවා සමුදය දුරු කරනවා නිරෝධය සාක්ෂාත් කරවනවා කියන කෘත්‍ය කරනවා මේ ස්කන්ධයන්ගේ උදේවැය බලන එක. එච්චරට ශ්‍රේෂ්ඨයි. ඒ හින්දායි මේ ස්කන්ධයන් උදේවැය නොදෙන අවුරුදු 100ක් ජීවත් වුණ තේ ජීවිතය කිස් ජීවිතයක් උදේවැය දැනගෙන එක දවසක් ජීවත් වුණොත් වටිනවා කියලා කිව්වේ. හරි. ඔන්න පටිච්ච සමුප්පාදයේ සම්මර්ෂණය කිරීමේ අර්ථයෙන් අපි ආව කොතෙන්ටද? කොතෙන්ද ආවේ? නෑ චතුරාර්ය සත්‍ය අවබෝධයට ආවා. පටිච්චසමුපාදයේ සම්මර්ෂණය කරනු චතුරාර්ය සත්‍ය අවබෝධ වුණා. චතුරාර්ය සත්‍ය අවබෝධ වීමේ ප්‍රතිඵලය වුණා මොකද්ද? මාර්ගය නැත්තම් උද්‍යත්ත ගාමිනී ප්‍රඥාවෙන් යුක්ත වුණා මාර්ගය ලැබුණා අපිට. දැන් ඔන්න කරන්න යමක් ලැබුණා. ඕක කරනකොට තමයි අපිට සෝවාන් සකදාගාමී අනාගාමී කියන සතර මඟ සතර ඵල ටික ලැබෙන්නේ. ඒ ඵල ලැබුණොත් තමයි දුක නිදහස් වෙන්නේ. තේරුණානේ? හරි. දැන් අපි බලමු එහෙනම් කිසිදු වෙහසක් නැතුව කිසිදු අපහසුාවක් නැතුව අපි දන් අපිට ඊට සිත් ඉපදෙවත් නැහැ. දුකත් පිරිසිඳ දැකලා සමුදයත් ප්‍රහාණය වෙලා නිරෝධය සාක්ෂාත් වෙනවා කියන ඔක්කොම කෙරෙනවා මේ උදේ වැය බලනකොට කොහොමද එහෙම වෙන විදිහට මම උදේ වැය බලන්නේ කියන තැන පොඩ්ඩක් අපි පිරිසිඳ දකිමු. ඒකට තමයි මම ওই ඊයේ දේශනාව එව්වේ. තේරුණා නේද? හරි. ඔන්න දැන් මෙන්න මේ පෙන්නන එක බලාගෙන තමයි ප්‍රතිපත්තිය තියෙන්නේ ඕගලන්ට කරන්න තියෙන්නේ. ඒක කරනකොට කරන හැටි උදේවැය බලන හැටි ඉගෙන ගත්තාම ඉගෙන ගත්ත එක පුළුවන් පුළුවන් වෙලාවකට කරන්ඩ අනිවාර්යයෙන්ම මේ ਦਿੱත්ත දම මේ ජීවිතේම ස්පර්ශ ආයතන හයේ උපාදාන වශයෙන් නොගෙන මිදිලා ඉන්නවා කියන තැනටපත් වෙනවා. ඒ කියන්නේ අනුපාදා පරිනිර්වාණය. නැත්තම් sorry ඔව් අනුපාදා පරිනිර්වාණය නැත්තම් සෝපදීදේශ නිබ්බාන රහතන් වහන්සේ කියලා කිව්වොත් එතෙන්ට. එහෙම ඉන්නේ ඇයි? උපාදාන වශයෙන් නොගෙන මිදුනහම ස්පර්ශ ආයතන හයේ Nirodhi සාක්ෂාත් වෙනවා කියලා දැකපු හිඳයි එන රහතන් වහන්සේ සලායතන Nirodhi සාක්ෂාත් කරලා ඉන්නවා. අමුතෙන් කරන්න දෙයක් නැහැ මිදිලා ඉන්නකොට මේක සාක්ෂාත් වෙලා නිවන් දැක්කා නිවන් දැකලා ඉන්නවා කියන තැනකට යනවා කය තියෙනවා ජීවිතය තියෙනවා නමුත් සලායත නිරෝධී සාක්ෂාත් කරලා ඉන්නේ දකිනහන පැත්තේ යා ලෝකයක් මවාගෙන දුක් විඳින්නේ එතකොට ජීවිතයේ කෙරවල මේ කය අතහරිනකොට ජීවිත ඉන්ද්‍රිය අතහැරනකොට පහනක් නෙවෙනවා වගේ නෙවෙනවා කියන දැනටපත් වෙනවා. ඒ පැත්ත ඕනේ. හරි. එතකොට අපි ස්කන්ධයන්ගේ උදේවැය පොඩ්ඩක් බලමු දැන්. ඕගලන්ට තේරෙයි අර දේශනාව අහලා තියෙනවා නම් මම ආපහු මේ මුල ඉඳන් සැකිල්ලම ගත්තේ. කොතනකට හරි ගියොත් ඕගොල්ලෝ බය නැතුවම ඕනම තැනක සිංහනාද කරන්න තේරවාදී බෞද්ධ දර්ශනය කියන එක තියෙන්නේ මෙහෙමයි කියලා. එයා ධර්මයේ දකින්න කෙනා වෙනම චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න වෙනම පටිච්චසමුපාදයේ බලන්න වෙනම මාර්ගයක් උද්‍යත්ත ගාමිනී ප්‍රඥාව වඩන්න ඕනේ එකින් එකට මල්දමක් වගේ බැඳිලා තියෙන්නේ. එතකොට යම් මොහතක සෝවාන් වෙනවා කියනකොට එයාට පටිච්චසමුපාදයක් දන්නවා චතුරාර්ය සත්‍යයක් දන්නවා මේ උද්‍යත්ත ගාමිනී ප්‍රඥාව තියෙනවා කියන ඔක්කොම වෙලා. මොකද එයා මේ ධර්මයේ ආවෙම ශාසනයට ආවෙම පටිච්චසමුපාදය හැර චතුරාර්ය සත්‍ය දැකලා මේ මාර්ගය පටන් ගත්තෙම. තේරෙනව නේද මම කියපු ටිකේ? හරි. හරි. එතකොට ඔන්න දැන් අපි ස්කන්ධයන්ගේ උදේවැය බලන්න යන්නේ. අපි මෙච්චර කාලයක් ස්කන්ධයන්ගේ උදේවැය දන්නා පෙළ දහම දන්නවා. යම් තාක් රූප කියලා යමක් තියෙනං චත්තාරෝච මහ භූත චතුනන්ත මහ භූතන උපාදාය රූප. සතර මහා ධාතු සහ සතර මහා ධාතුන්ගේ උපාදාය රූපයි කියලා මහ භූත සහ උපාදාය රූපයි රූපවල හැම එකකම භෞතික පැවැත්ම භෞතික සැකැස්ම කියලා අපි බැලුවා. තව පැත්තකින් ගත්තම පදාර්ථය ඒ කියන්නේ මොනවා හරි භෞතික වස්තුවක් හැදිලා තියෙනවා නම් ඝන ද්‍රව තාප වායු කියලා වර්තමානයේ විද්‍යාවේ මුණත් උගන්වනවනේ අපි ඕක අපිට තේරෙන භාෂාවකට ගත්තොත් තේරෙන භාෂාවකට ගත්තොත් පස්දිය ගිනිසුලන් හතර කියලා. නමුත් පටිවිආපෝ තේජෝ වායෝ කියන්නේ ඒ ඒ ස්වභාවය ඉක්මවා ගිහලා තවත් සිංහු විස්තර කරන හැටි. මේ පදාර්ථය කියලා කියන්නේ මේ හැම දෙයක්ම සතර මහා ධාතුයි කියනවා. අපි නිකන් හොඳට ගමු මේ දොර ගන්නකො ඉස්සර දොරක් තියෙනවා. හරි දොර හැදලා තියෙන ලෑලි වලින්. හරි. ලෑලි හැදෙන්නේ ගහක් නැත්තම්. ගහක් හැදෙන්නේ පස් නැත්තම් වතුර නැත්තම් ගින්දර නැත්තම් ඒ වගේ අන්තිමට වක්‍රාකාරව ගිහිල්ලා තියෙන මේවට. අපි කියමු හරි මේ මම නැත්තම් මේ මගේ දරුවා කියන්නේ. ඒ මම ඒ දරුවා කියන රූපේ පවතින්නේ නැහැ බත් පාන් කව්පි මුං ඇට නැත්තම්. බත් කියන එක හැදෙන්නේ නැහැ හාල් නැත්තම්. ආල් කියන එක හැදෙන්නේ වී නැත්තම් වී කියන එක හැදෙන්නේ ගොයන් නැත්තම් ගොයන් කියන එක හැදෙන්නේ වතුර නැතුව පෝකුඹුර මඩ නැත්තම් පස් නැතුව වතුර නැතුව හොළඟ ගින්න නැතුව හැදෙන්නේ කියලා මේ හැම එකකම විභජනය කළ බෙදාගෙන බෙදාගෙන බෙදාගෙන යොත් අන්තිමට කෙරවල වෙයි හැම භෞතික වස්තුවකම පටිව්‍යාපෝ තේජෝ වායෝ කියන හතරට යනවා ඒ හින්දායි රූප කියලා යමක් තියෙනවා නම් ඒවා පඨවි ආපෝ තේජෝ වායු ඝන ද්‍රව තාප වායු මේ කියන පදාර්ථයෙන් යුක්තයි කියන එක දැනට තේරුම් ගන්නකො තේරුණා නේද හරි මම මම මේ ටිකක් තේරෙන්න ටික වැඩිපුරත් අල්ලලා මේ කියන්නේ ඕගලන්ට මොකද නැත්තම් අපි ධර්මය නොදන්න දරුවන්ට හිතෙන්න පුළුවන් මේ දොර කොහොමද පස්තියකින් ඔස්සපන් වෙන්නේ බිත්තිය කොහොමද නැත්තම් බෝතලයක් ගත්තොත් බෝතලේ වෙන්නේ කොහොමද කියලා. නමුත් ඕක බෙදාගෙන කෙරවලට ගියාම කඩදාසියක් ගත්තාම කඩදාසිය හදන්න අපිට කියමුකෝ පිදුරු ඕන වෙනවා නම් විලිකන ඕන නම් මොනවද ඕන වෙන්නේ ඒ වබ්බිල දවාගෙන ගියාම යටට ගියයි. හරි. ඔන්න බුදුහාමුදුරෝ දේශනා කරනවා කන බොන ආහාර නිසා මේ රූපය හැදිලා තියෙනවා කියලා. ඒතර මේ ශරීරය හැදෙන්නේ කන බොන ආහාරයෙන් ඒකෙන් පෙන්වෙන්නේ මොකද්ද? කන බොන ආහාරයෙන් ශරීරය හැදෙන්නේ ආහාර නිසා පඨවි ආපෝතේජෝ වායෝ කියන අෂ්ටමක රූප කලාප තමයි ගේන්නේ. එතකොට අනිත් වස්තු හැදලා තියෙන සතර මහා ධාතුන්ගේ. ඔන්න ඔය විදිහට රූපය ආහාරපත්යෙන් හටගත්තේ ආහාරය නැති වෙන රූපය නැති වෙනවා කියලා පෙන්වනවා. හරි. මොකද දැන් අපි මේ ඉගෙන ගන්න යන්නේ ස්කන්ධ පංචකය නිසා එතන රූපය කියලා ගන්න අපිට ඇහත් රූපියත් කන ශබ්දයක් දෙක ඇහැ නැත්තම් රූප හම්බ වෙන්නේ ඇහැ ඇදිලා තියෙන්නේ කනබුන ආහාරයෙන්. ඒ හින්දා කනබුන ආහාරෙනුයි ඇහැ ඇදුනේ ඇහැ තියෙන හින්දායි රූප පෙවුනේ. එහෙනම් රූප කියන එකක් මට හම්බෙන්නේ ආහාර තියෙනවා ආහාර නැත්තම් මට කණ්ඩ බොණ්ඩ නැති වුණොත් ඇහැ පවතින්නේ ඇහැ පවතින්නේ නැත්නම් රූප ගැන දන්නේ එහෙනම් රූප කියලා යමක් තියෙනවා නම් හම්බ වෙනවා නම් ආහාර ප්‍රත්‍යයෙන් තියෙන. තේරෙනවද? හරි. කන බොන බත් පාන් කවපු මුං ඇට හින්දා තමයි කන හැදෙන්නේ. කන කියන එක හැදුන්නේ නැත්නම් සද්ද දන්නේ නැහැ මම. සද්දත් එහෙනම් හම්බෙලා තියෙන්නේ මට ආහාරයෙන්මයි. කියලා වක්‍රාකාරව යනවා. අපිට කන කන කන කියන එක ඇහෙන්නේ නැත්නම් සද්ද ගැන දන්නවද අපි? නෑ. හොඳයි කන බුන ආහාර නැති වුණොත් කන තියේද? නෑ. එහෙනම් කන බුන ආහාර නිසා රූපය හැදෙනවා ආහාරය නැති වෙනකොට රූපය නැති වෙනවා කියලා. අපි මුලින්ම කතා කරන පංච උපාදානස්කන්ධය ගැන කතා කරන්නේ අපි රූප උපාදානස්කන්ධය කියන්නේ ඇහැ රූප කන ශබ්ද නාසය ගන්ධය කියලා. ඕන රූප උපාදානස්කන්ධය කන බුන ආහාර නිසා හැදෙනවා ආහාර නැති වෙනකොට නැති වෙනවා කියලා පෙවුණා නේද? හරි. හරි. ඔන්න දැන් රූපේ ඇතිවීමත් නැතිවීමත් දකිනවා. ඒකෙන් දැන් ඔයාලට හොඳට පේන්න ඕනේ රූපයක තියෙන සත්ව පුද්ගල භාවයෙන් තුර ශූන්‍යතාවයක් තියෙන්නේ. පුරාණ කර්මයට හටගත් රූපේ කන බොන බත් පාන් කව්පි මුංගට ඔය වගේ සතර මහා ධාතුයෙන් හටගත් ආහාරයෙන් තමයි ඇහැ හැදිලා තියෙන්නේ ඇහැ නිසා තමයි මට රූප පෙන්න තියෙන්නේ රූප ටිකේ පැවැත්ම කොච්චරද කියනවනම් සත්පුද්ගල භාවයෙන් තොර ශුන්්‍යත අනාත්ම වූ ධර්මතාවයක් කියන එක ඔක කියනවා. ඊට පස්සේ ආහාරය නැති වෙනකොට නැති වෙන ධර්මතාවයක් මේ රූප කියන්නේ කියන එක කියනවා. හරි. ඊට පස්සේ ඒ ඇහත් රූපයක් තියෙන තැනට කන ශබ්දයක් තියෙන තැනට චක්කු විඥානේ සෝත විඥානේ බැස ගන්නවා. ඇහත් රූපයක් දෙක නිසා උපන්න සිත නම් කරනවා ඒ සිත උපදින්න හේතු වෙච්ච හේතු වෙනම ඇහත් රූපයක් දෙක නිසා මුල් වෙච්ච හිතට චක්කු විඥානය කියනවා. දර නිසා ඇති වෙන ගින්නට දර ගින්න, ගොම නිසා ඇති වෙන ගින්නට ගොම ගින්න. මේ පිදුරු නිසා හට ගන්න ගින්නට පිදුරු ගින්න කියලා කියනවා වගේ. කන ශබ්දයක් නිසා හටගත් ගින්නට සෝත විඥානය කියනවා. එතකොට ඔන්න දැන් ආහාරය නිසා ඇහැ හැදිලා රූප පෙවුණා. රූප පෙනෙනකොටම රූපේ දන්නේ තාම අපි හිත නැත්තම් මලමිනියකට වගේ භවංග මට්ටමේ ඇතුළත තියෙන හිත පෙනෙන මට්ටමට ගන්න ඕනේ දැන් පෙනෙන්න ඕනේ ඒ හින්දා ඇහත් රූපයක් තියෙන තැනට මේ හිත යොමු කරනවා ඒකට කිව්වා තින්නම් සංගති පසු තුන් දෙනා එකතු වුණාම චක්කු විඥානේ ආවහම ඒ හිතේ මේ අරමුණ විඳිනකම අරමුණ හැඩේ හඳුනනකම අරමුණ හිතනකම තියෙන gati ටිකක් පහළ වෙනවා. ඔන්න පෙනීම කියලා කියන්නේ පෙනීම කෘත්‍ය කරනවා කියලා කියන්නේ ඔය රූපෙක විඳිනකම හඳුනනකම කියන එක මේ හිතේ පහළ වෙච්ච එකටයි. තේරුණාද? ඔන්න දැන් ස්කන්ධ පංචකයක් තියෙනවා. දැන් උතන තියෙනවා මොකද්ද? නාම රූප කියලා දෙකක්. දැන් පේනවා. The talk was interrupted here, due to the length of the talk. The second part is hosted as the next track, for your convenience of listening.